එවැනි ධර්ම කතා කිරීමේ විශේෂ දක්ෂතාවය ඇති සංඝයා වහන්සේලායි බුදුරජාණන් වහන්සේ ධම්ම කතික නාමයෙන් හැඳින්වුවේ. ඒ විශේෂ දක්ෂතාව අනුව මේ බුද්ධ ශාසනයේ ධර්ම කතික භික්ෂුන් වහන්සේලා අතර ඒතදග්‍ර තනතුර ලබාගත්තේ පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වුණාට පස්සේ ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කර ගාථා ධර්මයක් තමයි අපි අද මාතෘකාව හැටියට තබා ගත්තේ. සබ්බිරේව සමාසේත පණ්ඩිතේ හත්ථ දස්සිහි. නියම යහපත දකින්නා වූ සත්පුරුෂ පණ්ඩිතයින් නුවණැත්තන් අසුරු කරන්න අත්තං මහන්තං ගම්භීරං දුද්දසං නිපුණං අනු ධීරා සමධිගච්ඡanti අපමත්තා විචක්ඛනා අප්‍රමාදීව කටයුතු කරන විචක්ෂණ බුද්ධියෙන් යුක්ත නුවණැත්තෝ මහත් වූ දගීමට දුෂ්කර වූ ඊ타මත්ම සියුම් වූ මහත් වූ නිර්වාණ අර්ථය පරමාර්ථය සාධා ගනිත් කියන එකයි ඒ ගාථාවේ අර්ථය පුන්නමන්තානිපුත්ත ස්වාමීන් වහන්සේ කපිලවස්තුපුරයේ බමුණු ගමක බ්‍රාහ්මණ පවුලක උපන්න කෙනෙක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ බෑණ කෙනෙක් හැටියටත් ධර්මය හැඳින්වෙනවා. මේ ශාසන ආරම්භයේ අවස්ථාවකදීම මේ පුන්නමන්තානිපුත්ත ස්වාමීන් වහන්සේ දිහි බ්‍රාහ්මණ මානවිකයෙක් හැටියට අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා රජගහනුවර උන්වහන්සේ වෙත පැවිදි උපසම්පදා ලබාගෙන ආපසු කපිලවස්තුපුරයට ඇවිත් කපිලවස්තුපුරේදී විදර්ශනා භාවනා වඩලා රහත් වුණු බවයි පොතපතේ දැක්වෙන්නේ. ඒ වගේම රහත් වෙලා උන්වහන්සේ 500ක් පමණ විශාල ගෝල පිරිසකට අවවාද අනුශාසනා කළා. ඒ ගෝල පිරිසට උන්වහන්සේ අවවාද අනුශාසනා කළේ දශ කතා වස්තු නමින් බුදුරජාන් වහන්සේ බොහෝ විට ප්‍රශංසා කර වදාළ කතා මාර්ගයක් අනුවයි. මේ දස කතා වස්තු කියලා කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙස් කපා හැරීමට උපකාර වන චිත්ත ශක්තිය මතු කර දෙන ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය සංසිඳීම නිර්වාණය කියන ඒ කාරණයට කෙලින්ම අදාළ වන කතා වර්ග 10ක් ඒව හඳුන්වන්නේ මේ විදිහටයි අපිච්ච කතා සන්තුට්ඨි කතා අවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන ඔය දස කතා වස්තුව අපි කෙටියෙන් තේරුම් ගන්න බලමු. අපිච්ච කතා. අපිච්ච කතා කියලා කියලා කියන්නේ අල්පේච්ඡතාව. අල්පේච්ඡ ආසාවන් අඩු බව පිළිබඳ ඒ ගුණය පිළිබඳ කරන කතාව අප්පිච්ච කතා සන්තුට්ටි කතා කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ගැන ඒකේ ආනිසංස ප්‍රකාශ කරන කතා අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා කියලා කියන්නේ දැඩි විවේක වාසයේ ඇති වටිනාකම වර්ණනා කරන කතා අසංසග්ග කතා කියලා කියන්නේ පිරිස් වලින් මෙන්ව වාසය කිරීම භාවනාව සඳහා පිරිස් වලින් මෙන්ව භාවනා කිරීමේ ආනිසංස ප්‍රකාශ කරන ගාථා. විරියාරම්භ කතා කියලා කියන්නේ නිවන සඳහා වීරිය වැඩිීමේ වටිනාකම ප්‍රකාශ කරන කතා. සීල කතා සීල කතා කියලා කියන්නේ සීලේ වටිනාකම කියවෙන කතා. සමාධි කතා සමාධිය පිළිබඳ වටිනාකම කියවෙන කතා සමාධිය හා සම්බන්ධ. පඤ්ඤා කතා ප්‍රඥාවට අදාළ කතා විමුක්ති කතා, විමුක්තිය නිවන පිළිබඳ කතා, විමුක්ති ඥාන දර්ශන කතා. විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ විමුක්තිය ලබා ගැනීම ප්‍රත්‍යක්ෂය පිළිබඳ ඒ ඥාන දර්ශනය පිළිබඳ කතා. ඔන්න ඔය කියන දස කතා වස්තුවක් නිරන්තරයෙන්ම Tamanගේ ගෝල පිළිසට කරමින් උන්වහන්සේ ඒ අය උදානඳු කළා මේ පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේ ඒ කතා වලින් උපකාර ලබාගෙන ඒ ගෝල පිරිස ඉක්මනින්ම රහත් බව ලබා ගත්තා. රහත් බව ලබාගෙන උපාධ්‍යාන් වහන්සේගෙන් එක් අවස්ථාවක අවසර ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ දැකින්න අපි යන්න ඕන කියලා. දැන් අපේ පැවිදි කාර්ය සම්පූර්ණයි. එතකොට පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් මේ ගෝල පිරිස පිරිවරාගෙන මහ බුදුරජාණන් වහන්සේ දකින්න ගියොත් මම මේ අසංසබ්ද කතා කියලා කියන කියන පිරිස් වලින් ඉවත් වීමේ ආනිසංස කියන කතාවත් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා ගෝල පිරිසට ඉස්සෙල්ලා යන්න කියලා කිව්වා. ඒ ගෝල පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැදකපු ඒ අවස්ථාව තමයි මැදුම් සංගයේ රතවිනිත සූත්‍රයේ පළමුින්ම දැක්වෙන්නේ. රතවිනිත සූත්‍රයේ මෙහෙම කියවෙනවා එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාම වැඩ වාසය කරනවා. ඒ අවස්ථාවේ ಜಾති භූමික ಜಾති භූමක භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්. මේ ಜಾති භූමි කියලා කියන්නේ පින්නතුනේ බුදුරජාන් වහන්සේගේ උපන් බිම, උපන් ගම්. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න මේ උපන් ගමෙන් පිරිසක් මේ වැඩි. ಜಾති භූමක භික්ෂූන් විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්න. ඇවිල්ලා බුදුරජාණන්සිට වැඳලා එකත් පස්සක ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මහණෙනි කවුද මේ ಜಾති භූමක භික්ෂූන් අතර මෙන්න මේ විදිහේ ಗುಣකතනයකින් ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගෙන් ගරු බුහුමන් ලබන්නේ කොයි විදිහකක්ද? නාඩ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අප්පිච්ච තමන්ම අත්තනා අප්පිච්චෝ තමාම තමාත් අල්පේච්ඡව අල්පේච්ඡතාව පිළිබඳ කතාවක් භික්ෂුන් වහන්සේලාට කරනවා. ඊළඟට තමාත් ලද දෙයින් සතුටු වෙන සන්තුෂ්ටිය ඇතිව ලද දෙයින් සතුටු වීමේ ආනිසංස භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. තමාත් දැඩි විවේකයට ලැබිව දැඩි විවේකයේ ආනිසංස භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. පවිවේක කතා. තමාත් අසංසර්ග කතා පිරිස් වලින් ඉවත්ව වාසය කරමින් පිරිස් වලින් ඉවත්ව වාසය කිරීමේ ආනිසංස භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කරනවා. වීර්ය ආරම්භ කතා තමනුත් වීර්ය අරමණ ලද වීර්ය ඇතිව වීර්ය ඇරඹීමේ ආනිසංස සංඛ්‍යාව භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කරනවා. තමනුත් සීල සම්පන්නව සීල සම්පන්න වීමය පිළිබඳ වික්ෂුන් වහන්සේලාට ධර්ම කතා කරනවා නිතර. සනුත් සමාධි සම්පන්නව සමාධියේ යගේ සංඛ්‍යා වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. තමනුත් ප්‍රඥාව ඇතිව ප්‍රඥාවට ආදාළ කාරණා විචුන් වහන්සේට ප්‍රකාශ කරනවා. තමනුත් විමුක්තිය ලබාගෙන විමුක්තිය පිළිබඳව කතා සං විචුන් වහන්සේට ප්‍රකාශ කරනවා. තමනුත් විමුක්ති ඥාන දර්ශනය ලබාගෙන විමුක්ති ඥාන දර්ශනයට ආදාළ කතා විචුන් වහන්සේට ප්‍රකාශ කරනවා. අන්න නිබඳු ඒ ඒ විදිහේ ගුණ රාවයක්, කීර්ති රාවයක් ඇතිව ගරු බුහුමන් ලබන්නේ කවුද ඒ ಜಾති බුහුමක භික්ෂුන් අතර කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරාම අර පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගේ ගෝල පිරිස ප්‍රකාශ කරනවා ස්වාමීනි ආයෂ්මත් මන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ ජාති භූමියේ වික්ෂුන් වහන්සේලා අතර ඒ විදිය කීර්තිලාවයකින් ගුණ ගරු බුහුමන් ලබන්නේ කියලා. මේ කතා සංවාදයේ මේ දෙබස කෙරෙන අතරේ ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ සමීපෙහි වැඩහුන්නා සාරිපුත්‍ර අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කරනවා පුන්න මන්තානිපුත් ආයස්මඳුන් වහන්සේට මේක ලොකු ලාභයක් විශාල වාසනාවක්. උන්වහන්සේගේ ගෝල පිරිස මේ වගේ ගුණගතණයක් උන්වහන්සේ පිළිබඳව කරන බුදුරජාන් වහන්සේ හමුවේ. බුදුරජාන් වහන්සේත් ඒක අනුමෝදන් වෙනවා කියලා ඊනාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මටත් කවදා හරි මේ පුන්න මන්තානිපුත්‍ර ස්වාමීන් ආයස්මතුන් වහන්සේ දකින්න නැත්නම් උන්වහන්සේක ධර්ම කතාවක් කරන්න මට අවස්ථාව ලැබුණොත් හොඳයි කියලා ඔන්න සරුත් ස්වාමීන් වහන්සේට හිතක් ඇති වුණා. ඊළඟට මේ සූත්‍රයේ දක්වන හැටියට බුදුරජාණන් වහන්සේ කලක් රජගහනුවර වැඩ වාසය කරලා යනුපිළිවෙලින් චාරිකාවේ වැඩම කරලා සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩිය බව අහලා කුණමන්තානි පුත් ස්වාමීන් වහන්සේ සෙනසුන සකස් කරලා තියලා අනුපිළිවෙලින් සවැත් නුවර ජේතවනාරාමයේ බලාපොරොත්තු වෙලා යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණිලා බුදුරජාන් වහන්සේට වැඳලා එකක් පස්සේ ගිහින් ගත්තාම බුදුරජාන් වහන්සේ සතර ස්වාමීන් කතා කරලා ඒ වගේම උත්සාහවත් වෙන විදිහේ ධර්ම කතාවක් පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේට ඒ උත්සාහවත් වෙන විදිහේ සතුට වෙන විදිහේ ධර්ම කතාවක් කළා. ඒ ධර්ම කතාව අහලා පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ දිවා විහරණය සඳහා දිවා විහරණය කියලා කියන්නේ දවල් කාලයේ භාවනාවෙන් විවේකී ගත කිරීමයි. දිවා විහරණය සඳහා අන්ධවණය අන්ධවණයට වැඩම කළා. වැඩ කරන්න පිටත් වුණා පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාවේ එතන හිටිය එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ආයසුතුන් වහන්සේ ඔබ වහන්සේ නිරන්තරයෙන් ಗುಣ කථනය කළ කීර්තිය නිතරම ಗುಣ වැණුම් කළ අර පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ අන්න බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා දැන් ධර්ම කතාවක් අහලා අන්ධවණියට දිවා විහරණය සඳහා වැඩම කළා කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉක්මනට ඉක්මනට නිසීදනයත් අරගෙන පිටත් වුණා පිටත් වෙලා පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ අන්දවණයට වඩින අතරේ උන්වහන්සේගේ හිස පේන මට්ටමින් ඈතින් ඈතින් උන්වහන්සේ පිටුපසින් යනවා. උන්වහන්සේට නොදැනෙන ආකාරයට. එතකොට පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ අන්දවණයට ඇතුල් වෙලා ගසක් මුල භාවනාවේ වැඩහුණා. සාරිපුත් ස්වාමීන් වහන්සේත් අන්දවණයට ඇතුල් වෙලා වෙනත් ගසක් මුලක භාවනාවේ වැඩහුණා. දෙදෙනා වහන්සේලාම මුළු හැන්දෑවෙම සවස් වරුවේම භාවනා කරලා ඔන්න හැන්දෑ වරුවේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නැගිටලා ගිහිල්ලා පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා සතුරු ස්වාමීචි කතා කරලා ඔන්න ධර්ම ප්‍රශ්නයක් අහන පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගෙන් "අවත්නි ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙතද බ්‍රහ්මචර්යාව වාසය කරන්නේ බඹසර වාසය කරනවා කියලා කියන්නේ මේ පැවිදි ජීවිතය ගෙවන්නේ භාග්‍යතුන් වහන්සේ වෙතද එසේ ඇවැත්න කියලා කිව්වා ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනවා. අවත්නි ඔබ වහන්සේ සීල විසුද්ධිය සඳහාද භාග්‍යවතුන් වහන්සේ වෙත Brahmacharya වාසය කරන්නේ? උන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනව නැත ඇවත්. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනවා. එහෙනම් චිත්ත විසුද්ධිය සඳහාද? නැත ඇවත්. ditthi විසුද්ධිය සඳහාද? නැත ඇවත්. කාංකා විතරණ විසුද්ධිය සඳහාද? නැත ඇවත්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද නැත ඇතැයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද නැත ඇතැයි. ඥාන දර්ශන විසුද්ධිය සඳහාද නැත ඇතැයි. ඇසූ ප්‍රශ්න හතටම නැත නැත කියලා පිළිතුරු දුන්නා. මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට යන්න කලින් මේ පින්නතුන්ට මේ විසුද්ධි මේ වහත මොනවද කියලා කෙටියෙන් තේරුම් කරලා දෙන්න සිද්ධ වෙනවා. සීල විසුද්ධිය කියලා කියන්නේ කයින් වචනයෙන් ජීවිකාව අතින් සිදුවෙන වැරදි වලින් වෙන්වීමෙන් ලබන පිරිසුදුකමයි සීල විසුද්ධිය. ගිහියට හෝ පැවිදියට හෝ ඒ මට්ටමේ. ඊළඟට චිත්ත විසුද්ධිය කියලා කියන්නේ චිත්ත සමාධියට බාධා වන නීවරණ ධර්ම වලින් පිරිසුදු වීමෙන් ලැබෙන ඒ පිරිසුදුකමයි චිත්ත විසුද්ධිය නමින් හඳුන්වන්නේ. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි වලින් හිත පිරිසුදු කර ගැනීම හිත වෙන් කර ගැනීමෙන් ලබන පිරිසුදුකමයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියලා කියන්නේ සසර පැවැත්ම පිළිබඳව සැකදෙගිඩියා ඒවා ඉවත් කර ලබන පිරිසුදුකමයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ විදර්ශනා භාවනාවේදී ඉදිරිපත් වෙන ආලෝකාදී උපක්ලේශ ධර්ම වලින් සිත මුදාගෙන මග නොමග හරියට වටහා ගැනීමෙන් ඇති කර ගන්න පිරිසුදුකමයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවට බාධක වන කෙලෙස් ඉවත් කර ගැනීමෙන් ලබන පිරිසුදුකමයි. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග සඳහා ලෝකෝත්තර මාර්ගවලට බාධක වන කෙලෙස් ධර්ම මුලිනු පුටා ලැබීමෙන් ලබන පිරිසුදුකම. මේකයි එතකොට මේ විසුද්ධි හතයි මේ ශාසනයේ සප්ත විසුද්ධි නමින් හැඳින්වෙන්නේ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පුන්න මන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් දැන් අර අපි කලින් සඳහන් කළ විදිහට ප්‍රශ්න එකින් එක ප්‍රශ්න කළා ශීල විසුද්ධිය සඳහාද නැත දිට්ඨි විසුද්ධිය සඳහාද නැත එතකොට ওই ටික කිව්වට පස්සේ ඔන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රතිරාව වශයෙන් ඒ නැත නැත කියාපු පිළිතුරු සමූහය ඉදිරිපත් කළා දෙවෙනි ප්‍රශ්නය අහනවා එවත්නි දැන් ඔබ වහන්සේ කිව්වා මම ඇහුවාම ශීල විසුද්ධිය සඳහාද භාග්‍යතුන් වහන්සේ වෙත මේ Brahmacharya වාසය කරන්න කියලා ඒකට ඔබ වහන්සේ නැතවත් කිව්වා. චිත්ත විසුද්ධිය සඳහා අහුවාමත් ඒකට නැtei කිව්වා. දිට්ඨි විසුද්ධියටත් නැtei කිව්වා. පංඛා විතරණ විසුද්ධියටද කියලා කිව්වහම ඒකටත් නැtei කිව්වා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද කියලා ඒකත් නැtei කිව්වා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද කියලා අහුවාම ඒකටත් නැtei කිව්වා. ඥාන දර්ශන විසුද්ධියද සඳහාද කියලා වහම ඒකටත් නැtei කිව්වා. එහෙනම් මොකටද ඔබ වහන්සේ මේ මේ භාග්‍යතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්ය වසන්නේ? ඔන්න සාරිපුත් සානාංශය සුප්‍රශ්නේ. පුන්නමන්තානි පුත් සාන්නාසයකට පිළිතුරු දෙනවා. අනුපාදා පරිනිර්වාණය සඳහායි මම භාග්‍යතුන් වහන්සේ වෙත Brahmacharya වසන්නේ. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ පින්නතුනේ පරිනිබ්බාන කියන වචනේ මේ පින්නතුන්ට ඇහෙනකොට හිතන්නේ රහතන් වහන්සේගේ අවසාන මොහොත. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ කිසිවක් අල්වා නොගැනීමෙන් ලැබෙන පූර්ණ නිවීම. කිසිවක් අල්වා නොගැනීමෙන් ලැබෙන පූර්ණ නිවීම. ඒක මෙලොව ප්‍රත්‍යක්ෂ කරන අරහත් ඵල සමාධියේදී ප්‍රත්‍යක්ෂ කරන තත්ත්වයක්. එතකොට අන්නේ කිසිවක් අල්වා නොගත් පූර්ණ නිවීම සඳහායි. පිරිනිවීම සඳහායි මම මේ Brahmacharya වාසය කරන්න කියලා විදිහට පුන්නමන්තාන පුත් සාරණාස පිළිතුරු දුන්නා. ඔන්න ඊළඟට සාරිපුත් සාරණාසෙත් වෙන ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරනවා. අවත්නි ශීල විසුද්ධිය දමේ අනුපාදා පරිනිර්වාණි නැතේවත් පුන්නමන්තාන පුත් සාරණාසෙකටත් නැත කියලා. චිත්ත විසුද්ධිය ද අනුපාදා පරිනිර්වාණය නැතේවත් දිට්ඨි විසුද්ධියද නැතැවැත්. සංඛා විතරණ විසුද්ධියද නැතැවැත්. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියද නැතැවැත්. පටිපදා ඥාන දර්ශන විසුද්ධියද නැතැවැත්. ඥාන දර්ශන විසුද්ධියද ඒත් නැතැවැත්. එතකොට ඒ එකක්වත් අනුපාදා පරිනිර්වාණය නොවේ කියලා කියනවා. ඔන්න එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා ඊළඟට එහෙනම් මේ එකක්වත් මේවයින් තොරවද අනුපාදා පරිනිර්වාණය තියෙන්නේ. මේවයින් මේ කියාපු ධර්ම වලින් තොරව දනුපාදා පරිණිර්වාණය තියෙන්නේ කියලා. ඒත් නැත කියලා කියනවා. ඔන්න එතකොට ප්‍රහේලිකා විදේ තත්වයක් දැන් පැනන කියලා තියෙන්නේ පරස්පර විරෝධී වගේ. ඔන්න ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පරස්පර විරෝධී තත්වය තවත් ප්‍රශ්න මාලාවකින් ඊළඟට ඉදිරිපත් කරනවා. දැන් එවත්නි ඔබ වහන්සේ කිව්වා ශීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය නෙවෙයි කියලා. චිත්ත විසුද්ධියක් නෙවෙයි කිව්වා, ditthi විසුද්ධියක් නෙවෙයි කිව්වා, කාංකා විතරණ විසුද්ධියක් නෙවෙයි කිව්වා, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියත් අනුපාදා පරිනිර්වාණය කිව්වා. පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් අනුපාදා පරිනිර්වාණය නෙමෙයි කිව්වා. ඥාන දර්ශන විසුද්ධියත් අනුපාදා පරිනිර්වාණය නෙමෙයි කිව්වා. ඊළඟට ඒවයින් තොරව පරිණි අනුපාදා පරිනිර්වාණයක් තියෙනවද කියලා අහුවාම ඒකටත් නැtei කිව්වා. කොහොමද වහන්සේ මේ කතාව මම තේරුම් ගන්නේ? වහන්සේ මේ කියන එක මම කොහොමද තේරුම් ගන්නේ? ඔන්න එතකොට අර පරස්පර විරෝධී බව සාරිපුත්‍ර සාන්නාංශි මතු කරලා දුන්නා. ඔන්න එතකොට ඔන්න දැන් තමයි පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේකට නියම පිළිතුරු දෙන්නේ. එවැත්නි සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණය හැටියට දැක්ුවා වෙනවා. දැන් උපාදාන කියන වචනේ මේ පිනතුන් අහලා ඇතිනේ අල්ලා ගැනීමනේ. අනුපාදා කියන්නේ අල්ලා නොගැනීම. එතකොට මෙතෙන්දී ගුණමන්තානි පුත් ස්වාමීන් මේ හේතුව හැටියට දක්වන්නේ මොකද යම් විද්‍යකින් බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධියේ අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වනම් උපාදාන සහිත වූවක් අනුපාදා පරිනිර්වාණයට දක්වා වෙනවා. ඒ වගේම චිත්ත විසුද්ධිය පිළිබඳව. චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් බුදුරජාණන් වහන්සේ අන්න එතනත් උපාදාන අල්ලා ගැනීම සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණයට දක්වනවා. ওই විදිහට හත ගැනම කියලා ඔන්න අන්තිමට කියන වාක්‍යය ඊට වඩා වැදගත් වෙනවා. ඇවැත්නි මේ හතෙන් තොරව අනුපාදා පරිණිරවාණයක් තියෙනවා නම් පෘථග්ජනයත් පිරිණිවෙල ඉවරයි. අයි පෘථග්ජනයට නෑනේ ওই හතම. පෘථග්ජනයා කියලා කියන සාමාන්‍ය මිනිහාත් එහෙනම් පිරිණිවෙල ඉවරයි. අයි මේ හතෙන් හතක් නෑනේ. හතෙන් එකක්වත් මේ පෘථග්ජනයට නෑ. ඔන්න ඒක කියලා ඉවර වෙලා පුන්න මන්තානි පුත් ස්වාමීන් වහන්සේ තවදුරටත් ඒක පැහැදිලි කිරීම වශයෙන් හොඳයි ඇවැත්නි මම උපමාවක් දෙන්නම් මේ කාරණේ පැහැදිලි කරන්න. මේ ලෝකයේ ඇතැම් නුවණැති පුද්ගලයන් පුරුෂයන් උපමාවකිනුත් ප්‍රකාශ කළ දේ ආර්ථය තේරුම් ගන්නවා කියලා ඔන්න ඊළාට උපමාව දෙනවා. මෙතෙක් මේ කතා මාර්ගය නොතේරුණු කෙනෙක් ඉන්නවනම් ඔන්න ඊළඟට එන උපමාවෙන් තේරුම් ගන්න බලන්න. පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ ඊළඟට දෙන උපමාව මහ පුදුම උපමාවක්. මේ විදිහට ඒ උපමාව තියෙන්නේ. රැත්නි මේ පස්සේ ඉන්දිකෝසල රජුරෝ සවැත් නුවර වාසය කරන අවස්ථාවේ සාකේත නුවර ඒ රජුරවන්ට අයිති කොටසක් නගරයක් සාකේත නුවර හදිසි කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. ඒ විදිහ හදිසි ගමන් සඳහා මේ පස්සේ ඉන්දිකෝසල රජුරවන් වෙනුවෙන් කඩින් කඩ දුවන රථ හතක් අතරතුර මාර්ගයේ ඒ දීර්ඝ මාර්ගයේ නවත්තලා තියෙනවා. එතකොට මේ කොසල් රජුරෝ සවැත් නුවරින් පිටත් වෙලා අතුළු නුවර දොරටුව ළඟින් පළමුවෙනි රථයට නගිනවා. පළවෙනි රථයෙන් පිටත් වෙලා ගිහිල්ලා දෙවෙනි රථය ළඟට ගිහිල්ලා පළවෙනි රථය අතහරිනවා දෙවෙනි රථයට නගිනවා. දෙවෙනි රථයෙන් ඊළඟට පිටත් වෙලා ගිහිල්ලා තුන්වෙනි රථය ළඟට ගියාට පස්සේ දෙවෙනි රථය අතහරිනවා තුන්වෙනි රථයට නගිනවා. ওই විදිහට දැන් හිතා ගන්න පුළුවන් තුන්වෙනි රථයෙන් ගිහිල්ලා හතරවෙනි රථය ළඟට ගිහිල්ලා තුන්වෙනි රථය අතහැරලා හතරවෙනි රථයට නගිනවා. ඒකෙන් පස්වෙනි රථයට ළඟා වෙනවා. පස්වෙනි රථයෙන් හයවෙනි රථයට ළඟා වෙනවා. හයවෙනි රථය ගිහින් අන්තිමට හයවෙනි රථයෙන් හත්වෙනි රථයට මාරු වෙනවා. හත්වෙනි රථයෙන් තමයි සාකේත නුවරට ඒ රජුරෝ යන්නේ. රජතුමා පැමිණෙන්නේ. පැමිණුණාට පස්සේ ඒ සාකේත නුවරේ ඉන්න නෑහිතවතුන් මිත්‍රයින් රජතුමාගෙන් අහනවා මහරජ රජතුමනි ඔබ මේ මේ රතෙන්ද මේ සවැත් නුවර ඉඳලා සාකේත නුවරට පැමිණියේ. එතකොට කොහොමද කොසල් රජු උත්තර දෙන්නේ? කොහොම උත්තර දුන්නාමද ඒක හරි උත්තර දීමක් වෙන්නේ? කියලා ඒ ප්‍රශ්නයත් නගලා ඒකම පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ මේක රජතුමා පිළිතුරු දෙන ආකාරය කියනවා. මට මෙහෙම සවැත් නුවරේ ඉන්න අවස්ථාවේ මෙහෙම හදිසි කාරණයක් නිසා යන්න සිද්ධ වුණා. රත හතක් නවත්තලා තිබුණා. මම ඒක රතයකින් පිටත් වුණා. ඒ රතෙන් දෙවෙනි රතයට ආවා. පළවෙනි රතය ඇතහැරියා. දෙවෙනි රතයට නැංගා. දෙවෙනි රතයෙන් තුන්වෙනි රතය ළඟට ආවා. දෙකේ දෙවෙනි රතය ඇතහැරියා. තුන්වෙනි රතය ওই විදිහට මුළු කතාන්තරයම මේ හත්වෙනි රතෙන් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කියලා මුළු කතාන්තරයම පසේනදී කොසල් රජුරවන්ට කියන්න සිද්ධ වෙනවා. ඔන්න ඔහම කියලා ඊළාට ඒ උපමාවයි දුන්නේ. ඒ උපමාව අනුව ඔන්න උපමේය කියලා කියන්නේ උපමාවකින් පෙන්වුම් කරන ධර්මකාරණය. ඔන්න ධර්මකාරණය ඊළඟට මතු කරලා දෙනවා කුණමන්තානි බුදු ස්වාමීන් වහන්සේ. එසේම ඇවත්නි සීල විසුද්ධි යාව දේව චිත්ත විසුද්ධත්තා. එතන වැදගත් වචනයක් සඳහන් වෙන නිසා අපි ඒක පාළියෙන්ම කිව්වේ. සීල විසුද්ධිය හුදෙක් මේ යාව දේව කියන පාළි වචනයට සිංහල අර්ථයක් කිව්වොත් අපිට කියන්න වෙන්නේ හුදෙක් කියන වචනේ. ඒක සඳහා පමණයි කියන එකයි හුදෙක් කියන වචනේ. හුදු කියලා වචනේ කියන්නේ තනිකර. එතකොට සීල විසුද්ධිය හුදෙක්, චිත්ත විසුද්ධිය සඳහායි. චිත්ත විසුද්ධිය හුදෙක්, ධිට්ඨි විසුද්ධිය සඳහායි. ධිට්ඨි විසුද්ධිය හුදෙක්, කාංකා විතරණ විසුද්ධිය සඳහායි. ඔය ආදි වශයෙන් අර එක් එක් විසුද්ධියක් ඊළඟ විසුද්ධිය සඳහා උපකාර වෙනවා. ඊළඟට අන්තිමට දක්වනවා ඒ විදිහට ගිහිල්ලා ඥාන දර්ශන විසුද්ධිය අවසාන වශයෙන් අනුපාදා පරිනිර්වාණයට උපකාර වෙනවා. ඒකට ඥාන දර්ශන විසුද්ධිය එකපාරම ලබා ගන්න බෑ. අර විදියට විසුද්ධි પરම්පරාවකින් ගිහිල්ලා තමයි ඥාන දර්ශන විසුද්ධිය තුලින් අන්න අර නිර්වාණය සාක්ෂාත් අනුපාදා පරිනිර්වාණ කියලා කියන්නේ ඥාන දර්ශන විසුද්ධියවත් අල්ලගන්නේ නෑ. වෙන එකක් තමයි ඥාන දර්ශන විසුද්ධියවත් අල්ලගන්නේ නැහැ. ඒක තුලින් එකත් ඇතෑරලා අනුපාදා පරිනිර්වාණ කියලා කිසිවක් අල්ලා නොගත් පිරිණිවීමටපත් වෙන්නේ කියලා ඔන්න ඒ ධර්මකාරණේ පැහැදිලි කළා. එතකොට ඒකෙන් සතුටු වුණු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා ඇවැත්නි ඔබ වහන්සේගේ නම මොකද්ද? සබ්‍රහ්මචාරින් වහන්සේලා ඔබ වහන්සේ හඳුන්වන්නේ කොහොමද? සාරිපුත්තු සාමණේරය ආනෝ. එතකොට පුන්න මන්තාන පුත්තු සාමණේරය ප්‍රකාශ කරනවා. මගේ නම පුන්න සබ්‍රහ්මචාරින් වහන්සේලා මාව හඳුන්වන්නේ මන්තානි පුත්තු නම. ඔන්න එතකොට සාරිපුත්තු සාමණේරය ප්‍රීති වශයෙන් ප්‍රීතියක් ප්‍රීති ප්‍රකාශ කිරීම වශයෙන් කියනවා ආශ්චර්යයි අද්භූතයි පුන්නමන්තානි පුත් ආශිමතුන් වහන්සේගේ මේ මේ ගැඹුරු ප්‍රශ්න වලට පිළිතුරු දුන්න ආකාරය වහන්සේ වගේ අය ඇසුරු කරන්නට වහන්සේගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ලැබීම විශාල ලාභයක් කියලා මිකුන් නමන්තානි පුත් ආයතුන් වහන්සේ තමන්ගේ හිස හිස මත රෙදි සුඹුලුවක හිඳුවාගෙන ගෙන යමින් පරිහරණය කරමින් දකින්න ඇසුරු කරන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ලැබෙනවා නම් ඒකත් ලොකු ලාභයක් අපටත් ලොකු විශාල ලාභයක් ලැබුණේ ඔබ වහන්සේ හමු වෙන්න මේ විදිහට ධර්ම සාකච්ඡාවක් කරන්න කියලා ඒ ප්‍රීතිය ඒ සතුට ප්‍රකාශ කර අනුමෝදනා වශයෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. එහෙම ප්‍රකාශ කරා මොන්න පුන්නමන්තානි බුද්ධ ස්වාමීන් වහන්සේත් අහනවා. ඔබ වහන්සේ කියනවා මොකද්ද? ඔබ වහන්සේගේ සබ්‍රහ්මචාරින් වහන්සේලා ඔබ වහන්සේ හඳුන්වන්නේ කොහොමද? මොන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා. මගේ නම උපතිස්ස සබ්‍රහ්මචාරින් වහන්සේලා මාව හඳුන්වන්නේ සාරිපුත්තු නම. මොන්න එතකොට පුන්නමන්තානි බුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ආ මේ ශාස්ත්‍රුන් වහන්සේ හා සමාන ශ්‍රාවකයෙක් එක්ක සාකච්ඡා කරමින් මම දැනගත්තේ නෑනේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා. මම දැනගත්තා නම් සාරිපුත්තු ආයසුන් වහන්සේ කියලා මට මේ කතා මාර්ගය මේ උපමා මට වැටහෙන්නේ නෑ. කියලා ඊළඟට අර විදිහටම වර්ණාව කරනවා යම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මේ සාරිපුත්තු ආයසුන් වහන්සේ වැනි මේ ගැඹුරු ප්‍රශ්න මේ විදිහට ක්‍රමානුකූලව ගැඹුරු ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති ස්වාමින් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒක විශාල ලාභයක් මේ වගේ ස්වාමින් වහන්සේ කෙනෙක් හිස මත තමාගෙන වඩම්මගෙන පරිහරණය කරන්නේ නැත්නම් ලොකු ලාභයක් අපටත් මේ සාරිපුත්‍ර ආශුන් වහන්සේ දකින්න ලැබීම සාකච්ඡා කරන්න ලැබීම ලොකු ලාභයක් කියලා අනුමෝදනා කරනවා සතුටු ප්‍රකාශ කරනවා ඊළඟට මේ රතවිනිත සූත්‍රය අවසාන වන්නේ හරිම වටිනා පාඨයකින් ඒකේ අදහස මෙන්න මේ විදිහට මේ ශාසනයේ මහා ඇතු දෙන්නේ උභෝ මහානාගා මහා ඇත්තු දෙන්නෙක් ඔවුනොවුන්ට අනුමෝදනා කළා. ඔවුනොවුන්ගේ සුභාෂිතය ඔවුනොවුන් කළ ඒ සාකච්ඡාවේ ගැන ඔවුනොවුන්ට ඔවුනොවුන් පිළිබඳ අනුමෝදනා කළ වර්ණනා කරලා කියලායි කලයි කියලායි මේ සූත්‍ර දේශනාව අවසාන වෙන්නේ. එතකොට මෙපමණකින් මේ පින්නතුන්ට මේ ධර්මයේ ඇති පෙර සාකච්ඡාව පැහැදිලි නොවෙන්න පුළුවන්. ඒක ගැන අපි විවරණය කරනවා ඊට කලින්. මෙතෙක් මේ ආපු සිද්ධි සංඝටනාව මේ සිද්ධි කීපය තුලින් මේ යුගයට ලැබෙන ආදර්ශයත් අපි මතු කරලා දෙමු. දැන් මේ සාරිපුත ස්වාමීන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවන බව අපි කවුරුත් දන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. අර බුදුරජාණන් වහන්සේ ළඟ අර පුන්නමන්තානිපුත ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් ඇවිල්ලා ඒ ගෝලයින් ඇවිල්ලා ಗುಣගතණය කරනකොට උන්වහන්සේ කොයිතරම් පුදුම මුදිතා ගුණයකින්ද කල්පනා කළේ අනේ මට කවදා හරි මේ මේ ආශ්මතුන් දකින්න නැත්නම් උන්වහන්සේක කතා කරන්නේ නැත්නම් කියලා ලොකු මුදිතා ගුණයකින් අර තරම් මහා ප්‍රඥ කෙනෙක්ම ඊළඟට එපමණක් නෙවෙයි ඊළඟට උන්වහන්සේ වැඩි බව සවැත් නුවරදී අහන්න ලැබුණ හැටිය විඝාට විඝාට නිසීදනයත් අරගෙන පිටත් වුණා පිටත් වෙලා ගියාට මොකද Tamanට ඕනකම ඉක්මන්කම තිබුණාට අන්න බලන්න කොයි තරම් වටිනා ගුණ ධර්මයක්ද කියලා අර එකපාරටම කඩාගෙන වැදුන්නේ නැහැ ඔබ වහන්සේද කියලා එහෙම එකපාරට කඩා වැදුනේ පිටිපස්සෙන් හිස පමණක් පෙනෙන ඈතින් හිමීට හිමීට අර පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරලා ඊළඟට උන්වහන්සේ භාවනාවේ වැඩ වුණාම තමනුත් භාවනාව වැඩ මුළු හවස් වරුවක්ම ගෙව්වා අවස්ථාව වෙනකන් අන්න එතන තේරෙනවා අර ඒ තියෙන වටිනා ගුණයක් උන්වහන්සේගේ එතකොට ඊළඟට හැන්දෑවරුවේ ගිහිල්ලා ඒ හමු වෙලා ඉවර වෙලා ඔන්න එතන තියෙන වැදගත් ආදර්ශයක් මේ යුගයට. මේ අතීත ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා තමන්ගේ පෞද්ගලිකත්වයේ ඉස්මතු කරේ නෑ ධර්මයෙන් ධර්මයට මුල් තැන දුන්නේ ධර්මය ඉස්මතු කරේ. පුද්ගල ප්‍රතිරූපය ගොඩනගා ගැනීම නෙවෙයි උන්වහන්සේලා මේ ශාසනය ගොඩනැගීම පස්චිම ජනතාවට ධර්මය ඉදිරිපත් කිරීමේ පිළිබඳවයි උන්වහන්සේලා වෙහෙසුනේ. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගිය හැටියම කිව්වේ නෑ මම තමයි මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර මහා ස්තුතිර පාදයන් වහන්සේ කියලා එහෙම තමන් හඳුන්වලා දුන්නේ නැහැ. ඒ වෙනුවට කවුදකින්ද මන්දවත් නැහැ ධර්මයෙන්ම පටන් ගත්තා. ධර්ම ප්‍රශ්නයකින් තුලින් පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අඳුනගත්තා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ අඳුනගත්තා. ඒක මේ යුගයට වටිනා ආදර්ශයක්. ඊළඟට තව දුරටත් මේ කතා වාසයෙන් අපි යමක් කියනවනම් මේ කාලේ බොහොම දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ සිව් පිළිසෙන් ව්‍යාපත් හැමතැනම මේ ධර්ම කතාවල තියෙන සිව් පිළිසෙන් ව්‍යාපත් මහරහතන් වහන්සේ. ඉතින් මේ මොකද්ද මේ පටිසම්භිදා හතර කියලා හැමදෙනාම වගේ අහන එකක්. දැන් මේ රතවිනිත සූත්‍රයේ කරන ධර්ම සාකච්ඡාව තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් එපුන්නමන් තානිපුත් ස්වාමීන් වහන්සේ සිව් පිළිසෙන් ව්‍යාපත් කෙනෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ධර්ම කතිය භික්ෂුන් අතර අග්‍රස්ථාන තුර ලැබුවේ ඒක නිසා උන්වහන්සේ අර මේ ධර්ම සාකච්ඡාවේදී මේ පටිසම්භිදා හතර උපකාර කරගත්තු හැටි අපි අපිට තේරෙන මට්ටමින් ඉදිරිපත් කරන්න බලමු. දැන් මේ සිව්පිලිසම්පියා කියලා කියන්නේ පින්නතුනි අත්ථ ධම්ම නිරුත්ති පටිභාන. අත්ථ කියලා කියන්නේ අප ඉදිරිපිට තිබෙන යම්කිසි කාරණයක්. අප ඉදිරිපිට බොහෝ අප ඉදිරිපිට තිබෙන්නේ හේතු ඵලය පමණයි. හේතු ඵලයයි අපට පේන්නේ. ඒක යට තියෙන හේතුව අපට පේන්නේ නැහැ. එතකොට අත්ථ පටිසම්භිදා කියලා කියන්නේ ඒ යම්කිසි ඉදිරිපත් වෙලා තිබෙන කාරණිය පිළිබඳ අවබෝධය, හරි අවබෝධය. ඊළඟට ධම්මපටිසම්භිදා කියලා කියන්නේ ඒක යට තියෙන ධම්මතාව, හේතුව. හේතුම ඥානං, හේතුව පිළිබඳ ඥානය. ඊළඟට නිරුත්තිපටිසම්භිදා කියලා කියන්නේ මේ හේතුව තේරුම් කිරීම, ඉදිරිපත් කිරීම, ඒ විවරණය කිරීම පිළිබඳව නිරුක්තිය භාෂාව අපට යොදන්න වෙන අවස්ථානුකූලව. තර්ක විතර්ක ආදිය ඒවා ඉදිරිපත් වෙන ආකාරය අනුව භාෂාව පිළිබඳ කොටසයි නිරුක්තිපටිසම්භිදා කියලා කියන්නේ. ඊළඟට ඒ කාරණය සමස්තයක් හැටියට සිතට කාවද්දාලීමට ඒ සාරාර්ථය ඉදිරිපත් කිරීමට අවස්ථානුකූලව උපමාවල් වැටහීමේ ශක්තියයි පටිභාන ප්‍රතිසම්බිදා කියලා කියන්නේ. දැන් මේ කතාව ආශ්‍රයෙන් අපි හිතලා බලනවනම් විග්‍රහ කරනවනම් මොන අපිට කියන්න පුළුවන් අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇහුවේනේ පුන්නමන්තානුපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් කුමක් සඳහාද ඇවැත්නි මේ භාග්‍යතුන් වහන්සේ වෙත Brahmacharya අවස්ථාව ඔන්න ඔක ප්‍රශ්නේ. ඒක තමයි ඉදිරිපිට තියෙන ප්‍රශ්නේ. මොකටද මේ Brahmacharya අවසන්? එතකොට මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා ඊළඟට ඒකට පිළිතුර මොකද්ද? යට තියෙන හේතුව ධර්මතාව අන්න පුන්නමන්තානි බුදු සානාතිකෙන් ප්‍රකාශ වුණානේ. අනුපාදා පරිණිර්වාණය සඳහා. අනුපාදා පරිණිර්වාණය සඳහායි මේ Brahmacharya වාසය කරන්නේ. නමුත් ඒක එක පාට කෙනෙකුට තේරෙන්නේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට තේරුණ නැතුව නෙවෙයි මේ අප සඳහායි ඒච්චර වෙහෙස වුණේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නොදන්නවා වගේ. වෙස් වලාගෙන උන්වහන්සේ තමන්ගේ ඒ ලොකුකම කියන්නේ යන්නේ නැතුව අප වෙනුවෙන් කරපු සාකච්ඡාවක් කියලා හිතාගෙන මේ සාරිපුත්‍ර සාමණේරට පින් දෙන්න වටිනවා. එතකොට අන්න එතන ඒ ඊළඟට ඒ ඉදිරිපත් කළ ප්‍රශ්න ප්‍රශ්න විසර්ජන තුලින් අපිට පේන්නේ නිරුක්තිපටි සම්බිදාව. අර පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේගේ නිරුක්තිපටි සම්බිදා උන්වහන්සේට අර දෙන ප්‍රශ්නවලට ඔව් කිය යුතු තැන්වලට ඔව් කිව්වා නෑ කිය යුතු තැන්වලට නෑ කිව්වා අන්තිමට ඒ දෙකටම නැති පෙත්ති යන්න මතු කරලා දුන්නා ඒ ඔව්ත් නෑ නෑත් නෑ මේකයි යථාර්ථය කියලා ඒ ටික නිරුක්තිපටි සම්බිදාවට අදාළයි එතකොට ඒ කොච්චර කිව්වත් සාමාන්‍ය කෙනෙකුට මේ කථාන්තරයක් හරියට තේරෙන්නේ නැහැ ධර්ම ඔය වචන ගොඩක් විතරයි ඔන්න ඊළඟට මේ පැහැදිලි වෙන ටික තමයි අර කතාව ධර්ම කතාව අර පසේන දුකසල රජුව පිළිබඳ කතාව තුල තියෙන්නේ. දැන් එතන ඉඳලා ඊළඟට මේ පින්නතුන්ට මේ ධර්ම කාරණයට අදාළ කොටස උපමාව ආශ්‍රයෙන් අපි තේරුම් කරන්න බලමු. දැන් මේ පින්නතුන් සමාජයේ තියෙනවා මේ ධාවන තරඟ කියලා දෙයක්. මේ ධාවන තරඟවල අපි තහන්න ලැබිලා තියෙන හැටියට සහාය දියුම කියලා එකක් තියෙනවා. ඔය සහාය දියුමේදී යෂ්ටිය තමයි සංකේතය. එතකොට මේ සහාය දීවුමක් තුලින් කෙනෙක් වார்த்தාවක් බිඳින්න නම් ඒ යෂ්ටිය සංකේතවත් කරන්නේ ඒ ජවයයි. ඒ පිරිස සාමූහික වශයෙන් එක එක කඩින් කඩ දුවලා අර යෂ්ටියත් අරගෙන ටිකක් හිතලා බලන්න යෂ්ටිය අරගෙන යන එක අපි හිතමු පළමුවෙනි ක්‍රීඩකයා ඒක පුළුවන් ඉක්මනින් ඊළඟ එක්කෙනාට බාර දෙන්න යනවා. දෙවෙනි එක්කෙනත් නොයුසිල්ලෙන් ඉන්නවා ඒක බාර ගන්න. ඔතන තියෙන අපේක්ෂාවනේ. ඔන්න ඔය වචනේ අපි කියන්නේ සාපේක්ෂක. සාපේක්ෂකත්වය කියලා කියන්නේ එකකට එකක් සම්බන්ධයි. එතකොට ඔන්න ඒ කඩින් කඩ දීමක අර රත ගැන කිව්වා වගේ තමයි පළවෙනි රතය ගියේ දෙවෙනි රතය අපේක්ෂාවෙන් දෙවෙනි රතයට පළවෙනි රතය ඇතැරලා දෙවෙනි රතයට නැගුණා දෙවෙනි රතෙන් යනකොට තුන්වෙනි රතේ බලාපොරොත්තු වෙ ඉන්නවා ඔන්න ඔය විදිහේ දෙයක් එතකොට මෙතන තියෙන්නේ මේ විසුද්ධි પરම්පරාව තුල තිබෙන්නේ අනුපාදා පරිනිර්වාණය කියලා කියන පරමාර්ථය කිසිවක් අල්ලානුගත් නිවන සඳහා අවශ්‍ය ජවයයි මතු කරලා දෙන්නේ සීල විසුද්ධිය අල්ලගන්නෙත් නෑ, චිත්ත විසුද්ධිය අල්ලගන්නෙත් නෑ, ධිට්ඨි විසුද්ධිය අල්ලගන්නෙත් නෑ. එකක්වත් අල්ලගන්නේ නෑ. නමුත් එපමණකින් ඒව අතහැරියොත් අන්න පෘථග්ජනයත් නිවන් දැක්ක වෙනවා. ඒව අතහැරින්නත් බෑ. ඒකනේ අර අන්තිමට සාකච්ඡාවේ අවසානයේ කොටසේදී පුන්නමන්තාන පුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මේ එකක්වත් අනුපාදා පරිණිරවාණයක් නොවේ. මේන් තොරව අනුපාදා පරිණිරවාණයකුත් නැහැ. එහෙම මේන් තොරව පරිණිරවාණයක් තිබෙනවයි කිව්වොත් අන්න පෘථග්ජනයත් පිරිණිවල ඉවරයි. ඔබ තුලින් පෙන්වන්නේ ඊටාත්ම ගැඹුරු කාරණයක් මෙතන තිබෙන්නේ. එයින් අපිට පෙන්වුම් කරනවා මේ ධර්මය තුල තියෙන දැන් අපිට මේ මැදුම් පිළිවෙතේම කොටසක් හැටියට මේක දක්වන්න පුළුවන්. මේ ධර්මය පුරාම විහිදිලා තිබෙනවා මධ්‍යම ප්‍රතිපදාවේ ලක්ෂණ. මේ මධ්‍යම ප්‍රතිපදාවටම අදාළ තමයි මේ පිනතුන් අහලා තියෙන යම් යම් ප්‍රමාණයට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. පටිච්ච කියන වචනේ ගැන හිතන බලන්න. පටිච්ච කියලා කියන්නේ ඒ දෙකක් එකිනෙකට සම්බන්ධයි. එකක් තව එකක් සඳහා. ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. පටිච්ච සමුප්පාද. එතකොට අර අර පළවෙනි රතේ එනකන් දෙවෙනි රතේ බලාගෙන ඉන්නවා. දෙවෙනි රතේ ළඟට එනකන් ප්‍රථම රතේ බලාගෙන ඉන්නවා. ඔන්න ඒ වගේ පටිච්ච. ඒ වගේ ස්වභාවයක් ලෝකයේ තිබෙන්නේ. సంతානෙ දැන් ගලාගෙන යන ගඟක අපි ඒවා කොටස් කරලා එරුවට මේක ගලාගෙන යාමක්. ඒක සම්තතියක්. ඒකයි ධර්මතාව. ඒගොල්ල බුදුරජාණන් වහන්සේ කලේ ලෝකයේ තිබෙන පැවැත්මට අදාළ సంతానගතයේ ධර්මතාවත් මතු කරලා දුන්නා. පැවැත්ම නැවැත්ම කරා යන මාර්ගයට අදාළ ධර්ම සමූහයක් ධර්ම సంతානයක් මතු කළ දුන්නා. ඒ ධර්ම හත තමයි මේ එකක්වත් අල්ලගන්නේ නැතුව හැම එකකින්ම ප්‍රයෝජනය ගන්න. අන්න ඒ විදිහේ මහ පුදුම දෙයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවක මෙන්න මේ ධර්මතාව පුදුම විදිහේ එක වාක්‍යයකින් දක්වා වදාලා. ඉතිකෝ භික්කවේ ධම්මාව ධම්මේ අபிසන්දෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති අපාරා පාරංගමනාය. මෙසේ මහණෙනි ධර්මයෝම ධර්මයන් වෙතට ගලායෙත්. ධර්මයෝම ධර්මයන් පරිපූර්ණත්වයටපත් වෙත්. කුමක් සඳහාද? මෙතරින් එතරට යාම සඳහා. ඒකට මෙතරින් එතරට යාම කෙරෙන්නේ අන්න අර ධර්මයන්ම කවුරුවත් යන ගමනක් නෙවෙයි මේක. කවුරුවත් නිවන් දකින්නව නෙවෙයි මේක. අර දුක දුක ඉඳලා දුක නිරෝධය දක්වා යන. එහෙම නැත්නම් ආත්මවාදයක් වෙනවනේ. මේ අනාත්ම ධර්මය මේවා තමයි හැමෝටම තියෙන ගැටලු. පටිච්චසමුප්පාදේ අනාත්ම ධර්මය. නමුත් මේ කෙටි උපමා මේ පොඩි උපමාව තුල තියෙනවා මේකට අදාළ කාරණා. ඉතින් අර ධර්මයෝම අත්ත වශයෙන් මේ මේ ප්‍රතිපදාව තුල තියෙන්නේ ධර්ම සමූහයක්ම තවත් ධර්ම ධර්ම වලට ගලා ක්‍රමානුකූලව ක්‍රමානුකූලව එකකින් එකකට ගලා යනවා. ඒ ගලා යාම තුලින් ඒව පරිපූර්ණත්වයටපත් වෙනවා. ශීල විසුද්ධිය ගලා යාම තුලින් චිත්ත විසුද්ධියට අඩු තිවන ටික එකතු වෙලා ඒක පරිපූර්ණත්ව වෙනවා. චිත්ත විසුද්ධිය ගලාගෙන කියලා දිට්ඨි විසුද්ධිය. ඔන්න ඒ විදිහට ඒකයි අර කෙටි වාක්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ. ඉතින් මෙතන අපි මැදුම් පිළිවෙත හඳුන්වනකොට වචන දෙකකට මේක පිටු කරන්න පුළුවන්. දැන් අපි කිව්වා සාපේක්ෂක. ඒක තේරුම් ගන්නයි අර අර කිව්ව සහාය දීම කඩින් කඩ දීම ගැන කිව්වේ. එතකොට සාපේක්ෂක ඊළඟට ඒ වගේම වටිනා වචනයක් තමයි ප්‍රායෝගික කියන එක. ප්‍රායෝගික කියන්නේ කිසියම් අර්ථයක් සඳහා. එතකොට රජතුමාට ඉක්මනින් ඥායතු ගමනක් තිබුණා. ඒකට අවශ්‍ය ජවය නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. ඒ ජවය අන්න අර විදියට රත හතකින් එකමතු කරගත්තා. ඒක රතයක්වත් අල්ලගත්තේ නෑ. එනමුත් උපකාර කරගත්තා. ඒ ටිකට කියනවා ප්‍රායෝගික කියලා. ඉතින් ওই මැදුම් පිළිවෙත හරියාකාර සම්පූර්ණ වෙන්න නම් ඔන්න ඔය වචන දෙකම අපි මතක තියාගන්න ඕන. එකකට එකක් උපකාර වෙනුව මිසක් එකකවත් ඒකාන්ත වටිනාකමක් නෑ. එකක්වත් අල්ලගන්න දෙයක් නෑ මෙතන. එකක්වත් අල්ලගන්න දෙයක් නෑ. එකක් අනිකට උපකාර වෙනව පමණයි. මොකද නිවන කියන එක අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අනුපාදා පරිනිර්වාණ කිසිවක් අල්වා නොගත් අල්වා නොගත් පිරිණිවීම. ඒක කරා යන මාර්ගය තුල තියෙන එතකොට එක පැත්තකින් සාපේක්ෂකයි. එක එක අවස්ථා, එක එක ධර්මතා, ඒ ධර්මවන් එකිනෙකට සම්බන්ධයි. අර කියාවු පටිච්චසමුපාද ක්‍රමයට හේතුඵල වශයෙන් පුදුම විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේවා ඔක්කොම අතහැරලා මේවා සාපේක්ෂක වුණු පමණින් මේවා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ ප්‍රතික්ෂේප කරොත් අන්න පෘථග්ජනයත් පිරිනිවා පෑවා කියලා කියන්න වෙනවා. ඉබේට සිද්ධ වෙනවත් නෙවෙයි. ඒවා අහ මේ සංසාරයේ තිබෙන ලොකුම ගැටලුව එකයි. මේවා ඔක්කොම අහක දාලත් බෑ. අල්ලගෙනත් බෑ. එකකට එකක් ඊටාම සියුම් මන්දමින් උපකාර කරගන්න එක බුදුරජාණන් වහන්සේ ටික මතු කරලා දුන්නා. ඉතින් මෙන්න මේ කාරණය ඒකට සාපේක්ෂ අපිට වචන දෙකකින් කියනවා සාපේක්ෂක ප්‍රායෝගික. මේ මැදුම් පිළිවෙත හඳුන්වන්න පුළුවන් සාපේක්ෂ කියලා කියන්නේ අන්න අර හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවකින් එකකට එකක් බැඳිලා තියෙනවා. පටිච්ච කියලා කියන වචනය තුල තියෙන්නේ. එකිනෙක එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට උපකාර වෙන අන්දමින්. පටිච්ච සමුප්පාද. ඊළඟට ඒ වගේම ප්‍රායෝගික කියලා කියන්නේ යම්කිසි අර්ථයක් සඳහා, ඉලක්කයක් සඳහා යන ගමනක් දෙයක්. නිකම්ම දෙයක් නෙවෙයි, නිකම්ම නෙවෙයි. ඉතින් මෙන්න මේ කාරණා දෙක අපි දැන් වෙනත් සූත්‍රවලට හිත යොදනවා නම් කෙටි මේ අවස්ථානුකූලව කෙටියෙන් නමුත් කවුරුත් වගේ බොහෝ දෙනා මේ ධර්මය ගැන දන්න පින්නතුන් අහලත් ඇති සමාහයට ඔය ඒත් වටිනා සූත්‍ර දේශනාව කලගද්දූපම කියලා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කර සූත්‍ර දේශනාවක සාරය විතරක් අපි කියමු එක්තරා උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේ නිවන මේ සසරින් එතර වීම පිළිබඳ කාර්ය පෙන්වුම් කරනකොට කෙනෙක් තමන් දීර්ඝ මාර්ගයක යනකොට යම් කිසි මහා ජලාශයක් හමු වෙනවා. මෙතනින් එතර වෙන්න නැවක්වත් නැහැ. ඊළඟට පාලමක්වත් නැහැ. එතකොට මොකද කරන්න තියෙන්නේ? ළඟපාත තියෙන ගස් වලින් ගස් වැල් එකතු කරලා පහුරක් බැඳගෙන තමන්ගේ අතින් පයින් උත්සාහ කරලා පහුරේ උපකාර කරගෙන එතර වෙනවා. එතර වුණාට පස්සේ පහුරට කළගුණ සලගන්න කියලා පහුර කලගහගෙන ගියොත් ඒක මෝඩකමක්. ඒක එක අන්තයක්. නමුත් මේ සූත්‍රයේ තවත් අන්තයක් දක්වනවා. ඒවා ඔක්කොම එපයි කිව්වොත් ඔන්න එතකොට වෙන එක දක්වන්නේ ඒක උපමා වෙන උපමාවකින්. අලගද්ද කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර තියන අය. දියන අය අල්ලන්න දන්නේ නැති මිනිහා අල්ලන්නේ වල්ග කොණේ. වල්ග කොණෙන් ඇල්ලු හැටිය ඌ නැමිලා අදෂ්ට කරනවා. එතකොට වල්ග කොණෙන් ඇල්ලුවොත් ඔන්න එතන වැරද්ද. දැන් අපි හිතමුත් අපට ඕනි අනුපාදා පරිණිරවාණය. අපට ওই ශීල විසුද්ධිය ඕනේ නැහැ, චිත්ත විසුද්ධිය කතන්තර ඕනේ නැහැ. අපි අනුපාදා පරිණිරවාණ. අන්න වල්ගෙන් ඇල්ලුවා. දැන් ඔහම වල්ගෙන් අල්ලන උගතුන් හුඟක් ඉන්නවා. සීලය ඕනෙත් නැහැ, සමාධිය ඕනෙත් නැහැ. ඕවා එක පාටම ලබා ගන්න පුළුවන්. අනුපාදා පරිනිර්වාණය අපට ඕනේ. පින් කරන්න ඕනෙත් නැහැ. සංසාරේ වැඩෙනවා. එකක් ඕනේ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. අන්න එහෙම ඒ අන්තයේ තමයි අන්න සර්පයාගේ වල්ගෙන් අල්ලගෙන. ඕක අපි මතක් කරගන්න ඕනේ. එතකොට මැදුම් පිළිවෙත කියලා කියන්නේ ওই දෙකට මැද. මේවා සාපේක්ෂක උණුපමණින් අතහරින්නේ නැහැ. එතකොට පහුර උපකාර කරගන්නවා කියලා කියන්නේ පහුර අර තමන්ගේ එතන ඒ තමයි වීරය. වීරය ආරම්භලා තමන්ගේම ඒ එතන පහුර ඇත්ත වශයෙන් දක්වන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක මේ ලෝකයේ හදලා තියෙන ඔය මාර්ගයක් නෙවෙයි. Tamanම හදාගන්න ඕන මාර්ගයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දක්වන්නයි අර පහුර පිළිබඳව උපමාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ පහුර කියන එක Tamanම අර මේ ගස් කොළන් එකතු කරගෙන වැල් වලින් බැඳලා එහිමයි පහුරක් හදාගන්නේ. එතකොට ඒක ඊළඟට කරගහගෙන යන්නේ නැහැ කියලා කියන්නේ එකක්වත් ග්‍රහණය කරන්නේ නැහැ. චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි එකක්වත් ග්‍රහණය කරන්නේ නැහැ. ඊළඟට අනිත් අන්තය තමයි අන්න අර කිව්ව මේවා ඔක්කොම අතහැරියොත් එහෙම ඒ තැනැත්තා එතෙන්දි වැරද්ද එතෙන්දි ඒ පෘථග්ජනයා නිවන් දුටුවයි කියන අන්තයටයි වැටෙන්නේ. ඒ තුල ඒ අවිනාශයටපත් වෙනවා. එහෙම කියාපු අය බුද්ධ කාලෙත් හිටිය ඔය අරිට්ඨාදීන් බුදුරජාණන් වහන්සේ යම් අන්තරායක ධර්මයන් ප්‍රකාශ කළා නම් ඒව අන්තරායක නෙවෙයි කියලා. එහෙම කියාපු අරිට්ඨ කියලා භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ මෝහගපුරිසයා කියලා තදට අවවාද කළා. අන්තිමට ඒ විදිහ මිත්‍යා දෘෂ්ටි කියන අය ළඟටවත් ගන්න එපා කියලා විනය නීති පවා පැවැත්තුවා. නමුත් එහෙම ඒවා බොහොම මේ කාලේ තියෙනවා. අන්න ඒවා අන්න අර වැරදි පැත්තට ගැනීමයි. ඔන්න එතකොට මදුම් පිළිවෙත කියලා කියන්නේ ඔන්න ඒ සාපේක්ෂක පැත්තත් ප්‍රායෝගික පැත්තත් හොඳට එකතු කරලා අර සංකලනය කරලා තේරුම් ගැනීමයි. මේක තේරුම් ගන්න බැරි නිසා ඇතිවෙච්ච පටලැවිලි සූත්‍ර දේශනාවල තවත් තැන්වල සඳහන් වෙනවා සූත්‍ර නිපාතේ මාගන්ධිය කියලා සූත්‍රයක් තිබෙනවා ඒකෙදි මාගන්ධි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා භවත් ගෞතමනි මේ බුදුරජාණන් වහන්සේ ගහන ඒ ගාථාවලින් මෙතන තියෙන්නේ අධ්‍යාත්ම ශාන්තිය කියලා මේ උගතුන් මේ නුවණැත්තන් දක්වන එක ඒක කොහොමද මේ අධ්‍යාත්ම ශාන්තිය ලබා ගන්න? මේ අධ්‍යාත්ම ශාන්තිය කියලා කිව්වොත් මේ නිවන කියන එකම තමයි. මේ බමුණ අහන්නේ අධ්‍යාත්ම ශාන්තිය ලබා ගන්න කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒකට දුන්න පිළිතුර පළමුවෙන් දුන්න පිළිතුර හරියට අන්න අර පුන්නමන්තානි පුත්ත සාහණාංශයේ දුන්න පිළිතුරු වගේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගාථා නබිට්ඨියාන සුතියාන ඥානේන සීලබ්බතේනාපි විසුද්ධියාහ අදිෂ්ඨිය ආසුතිය ආඥාන අසීලත අබ්බතා නෝපිතේන ඔය විදිහට උත්තර දෙන්නේ මම කියනවා මේ විසුද්ධිය දෘෂ්ටියෙන් ලබා ගන්නත් බෑ දෘෂ්ටියෙන් ලබා ගන්න බෑ සුති කියන්නේ කියන්නේ ශ්‍රුත කියලා කියන්නේ දැනුම අහල සීමාදීන් ලබා ගන්න දැනුම දැනුමෙන් ලබා ගන්නත් බෑ ඥාණයෙන් ලබා ගන්නත් බෑ ශීල වෘත ආදීන් ලබා ගන්නත් බෑ ඒ එක් පැත්තට කියලා ඔන්න ඊළඟ අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ කියනවා අදිත්‍ය අසුති ආඥාන අසීලත අබ්බත නොපිතේන. සීලය නැතුවත් දැනුම නැතුවත් ඥානය නැතුවත් දිට්ඨි ආදී කිසිවක් නැතිවත් බෑ ලබා ගන්න. දිට්ඨියෙන්වත් ශ්‍රුතියෙන්වත් ඥානයෙන්වත් සීල ප්‍රතිවලනත් ලබා ගන්න බෑ කියලා ඉස්සෙල්ලා කියලා ඉවරලා කියනවා ඒව නැතුවත් බෑ කියලා. ඔහොම ප්‍රකාශ කරාම මේ මාගන්දී බ්‍රාහ්මණයත් හරියට අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අප සඳහා අතුරු ප්‍රශ්නේ නැංගුවා වගේ මෙතෙන්දී නම් ඒ බමුණා නොදන්න කමින් අහන්නේ ඔබ වහන්සේ කියනවා මෙන්න මෙහෙම දිට්ඨියනොත් බෑ සුතියනොත් බෑ ඥානිනොත් බෑ සීලවෘතිනොත් බෑ කියලා කියලා ඒගත් කටටම කියනවා දිට්ඨිය නැතුවත් බෑ සීලය නැතුවත් බෑ ඥානය නැතුවත් බෑ සීලවෘතිය නැතුවත් බෑ කියලා ඊළඟට අනිත් පැත්තට කියනවා මේක මම මේ විදිහට බැලුවොත් මට නම් පේන්නේ ඔබ වහන්සේගේ ධර්මයේ මුලාවක් මහා මුලාවක් මෝමුහං කියලා කියන මුලාවක් ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ එතෙන්දී ඒකේ තියෙන දක්වනවා මේ ධර්මය මේවා මේ එකක්වත් උපකාර කරගන්නවා මිසක් ඒතේච නිස්සජ්ජ අනුග්‍රහය එකක්වත් ග්‍රහණය නොකර ග්‍රහණය නොකරලයි නොකිරීමෙනුයි මේ අධ්‍යාත්ම ශාන්තිය ඇති කරගන්නේ කියලා. එතකොට අතීතයේ හිටි දෘෂ්ටි ගතිකයින් නිවනට පැමුණේ නැත්තේ මෙන්න මේ ඔන්නෝයි කියාපු ගැඹුරු පැත්ත නිසායි. ඇතම් කොටසක් මේ එක එකක් දෘෂ්ටි ආදීන් දැඩිව ග්‍රහණය කරා. ඒ අල්ලාගත්තා. තව කොටසක් දැන් සංජය වේලා ටිපුත් ආදී ශාස්ත්‍රුණු ඒ ඔක්කොම අතහැරියා සමහරු. නැත නැත නැත කිය ගිය හැම එකෙම ඇඟ බේරගත්තා. අර ආන්දා වගේ. ඒ දෙකම නෙවෙයි මෙතන බුදුරජාණන් හසි ප්‍රකාශ කරන්නේ. මේක ප්‍රායෝගික අර්ථයක්. ප්‍රායෝගික අර්ථයක් මේක යට තිබෙනවා. නමුත් ලෝකයේ තිබෙන ධර්මතාව දැන් බොහෝ විට මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ තිබෙන මේ ගංගා ගලා යම් වැනි දේවල් කන්දක් උඩ වහිනකොට ඒ වතුර පහත් බිම් අණුව ගලාගෙන යමින් ඇල දොළ ගංගා පුරවමින් අවසානයේ මූද කරා යනවා. ඊළඟට මූද වතුර මට්ටම් බහිනකොට ගංගා ඇල දොළ ආදී වතුර මට්ටම බහිනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් ලෝකයේ තිබෙන එකකට එකින් එකකට එකකින් එකට උපකාර වෙන විදිහේ කවුරුවත් කරනව නෙවෙයි. නමුත් අතීතයේ ඉඳලා මුල් ඓතිහාසික ඒ පැරණිම ඓතිහාසික ග්‍රන්ථවල එහෙම සඳහන් වෙනවා වේද ආදී ග්‍රන්ථවල තියෙන්නේ. අන්න අර නොදියුණු මනුස්සය ඇති පුද්ගලයා කල්පනා කරනවා මේවා ඇතුලේ කවුරු හරි පදිංචි වෙලා ඉන්නවා කියලා. වෙන එකක් තබා ඔය මේ පින්නතුන් අහලා ඇති ඔය විදුලි කෙටි, ජරවීම් ආදිය පවා කවුරු හරි මේ කරන දේවල් හැටියට. ඔය ඊළඟට ඔය දේ දුන්න ආදිය, ඉන්ද්‍රගේ දුන්නේ ආදි වශයෙන් ඔය ඇති වෙලා තියෙන්නේ. මේවා ඇතුලේ කෙනෙක් පදිංචි වෙලා ඉන්නවා කියලා. අන්න ඒ චින්තනයයි එතකොට ඒක ප්‍රතික්ෂේප වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරනවා මෙතන නිර්මාණ මේ නිර්මාණ කරන්න කෙනෙක් නැහැ. ඒ වගේම විමුක්තිය සදා දෙන්න කෙනෙකුත් නැහැ. දෙවියෙක් බඹෙක් කරනවා නෙවෙයි. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ ඊශ්වරයෙක් නැහැ මෙතන. එතකොට මෙතන තිබෙන්නේ ධර්ම પરම්පරාවක් පමණයි. යම් ධර්ම પરම්පරාවක් තුලින් ඒ දැන් මේ මේ පිනතුනේ ඩිංග දන්නව ඇති අවිද්‍යාව මුල් කරගෙන ඒ අවිද්‍යාව නිසා යම් සංස්කාර ක්‍රියාත්මක වීමකට බැලඹෙනවා. ඒ සත චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා ඒ සංස්කාරය ඇස් කිරීමේ අවසානය තමයි දුක. එතකොට ඒ නොදැනුම්කම නිසා කරන සංස්කාර ගොඩක් තුල කුසල් අකුසල් වශයෙන් හිතුවත් ඇත්ත වශයෙන්ම සමහර විට ඔය පොතපතේ උපමාවලට දක්වන්නේ සංසාරේ අකුසල් කිරීම පව් කිරීම ඒක හරියට අර මරන්න ගෙන යන ගවයෙක් උණු වතුර බීම වගේ කුසල් කිරීම අන්තිමට මරන්න ගෙන යන ගමයකට ඇල්ල වතුර බීම වගේ ඒක මොනවා බිව්වත් මරණයටපත් වෙනවා ඒක නිසා මේ සංස්කාර රැස් කිරීම ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ සංස්කාර සංසිඳීම කරා යන ගමන. ඒකට සංස්කාර සංසිඳුණු තැන අන්න එතනයි දුක කෙලවර වෙන්නේ. ඉතින් අවිද්‍යාව නොදැනුම නිසා ඒ සංස්කාර රැස් කිරීමක් වෙනවා. ඒක තුලින්මයි අර පුද්ගලයා කියලා වෙන් කරගෙන ලෝකයෙන් මේ ස්වභාව ධර්මයෙන් වෙන් වෙලා මේ ජීවියයි කියලා කියන සත්‍යයයි කියලා කියන පුද්ගලයා හිතන්නේ මම අමුතුම කෙනෙක් කියලා ඊළඟට දැන් ඔය දැන් ඔය බොහොම පරිසර හිතකාමී කතාවක් කියනවා. කොච්චර හිතකාමී වුණත් බුදුරජාන් වහන්සේ දක්වන පරිසර හිතකාමීත්වය භාවනාවේදී දක්වන්නේ මෙහෙමයි. මේක ඇතුලේ තියෙන්නේ පඨවිය, කෙස්ලොම්නිය ආදී තියෙන තුල තියෙන පිට තියෙනෙත් පඨවිය. අන්න නියම පරිසර හිතකාමීත්වය. පරිසරයත් එක්ක එකයි. මෙතන තියෙන වතුර මේ ලේසෙම් සොටු මල මුත්‍රා ආදී ඒවා ඒවම තමයි පිට තියෙන්නේ. අන්න එතකොට මේ ඒ විදිය ධාතු මානසිකාර්ය තුලින් බුදුරජාන් වහන්සේ පෙන්වු කරනවා පරිසරයත් මේ පුද්ගලයා මම මේ මාගේ කියලා මේ අල්ලගෙන තිබෙන මේ පංචස්කන්ධ මේ ශරීර කූරුවත් මේවා ඒක එක වගේ. නමුත් මෙන්න මේවා මේ වෙන් කර ගැනීම තුලින් තමයි මේ සංසාරයේ දිගින් දිගට ඒ වෙන් කර ගැනීමම තමයි විඥානය කියලා කියන්නේ. ගස් කොළන් වලට නැති දෙයක් තියෙන මේ විඥානය. අපි ලොකුවට ගන්න මේ විඥානය බුදුරජාන් වහන්සේ පෙන්눔 කරන්නේ මහා දුකක්. ලොකුම දුක ඒකයි. ඒක මායාවක් කියලා කියනවා. ඒ මායාවට අහු වෙලා තමයි මේ සත්වයා සංසාරේ නැවත නැවතත් භවෙන් ඉපදිපදි යන්නේ. ඒකට ඉපදීම නැති කරන්න නම් අන්න අර චතුරාර්ය සත්‍ය පිළිබඳ මෙතන තිබෙන්නේ මෙච්චරයි කියන ඒ අවබෝධය තුලින් අර සංස්කාර සංසිඳවන්න ඕන. ඒ සංසිඳීම කරා යන මාර්ගය තමයි ඒක මේ ලෝකයා වෙන වෙන වෙන කිසිම ඍෂිවරුන්ටවත් ඒ ශාස්ත්‍ර කෙනෙකුටවත් කාටවත් බැරි වුණා. බුදු කෙනෙක් සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. පසේ බුදුරජාන් වහන්සේලාත් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තත් ගොළුවදුට හීනේ වගේ උන්වහන්සේලාට අන්න අර කියාපු විදිහට ලෝකයාට ඒක ඒක තේරුම් කරලා දෙන්න බැරි මොකද මේ කියාපු ධර්මතාව මේ කියාපු ධර්මතාව අතක්කාවචරයි අතක්කාවචරයි තර්කයට අහු වෙන්නේ නැහැ ඒ තර්කයට අහු නොවන නිසානේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක අච්චර වාද කරන්න සිද්ධ වෙන්නේ පුන්න මන්තානිපුත් ස්වාමීන් වහන්සේට. තර්කයට අහු වෙන්නේ නැහැ. ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. අන්න ඒ විදිහේ දෙයක් මෙතන තිබෙන්නේ. එතකොට අන්න ඒ වගේ ගැඹුරු ධර්මයකටයි මේ අතක්කාවචර කියලා කියන්නේ. මේ පිනතුන් සමාජයට ඔය අහලා ඇති මේ ධර්මයේ අතක්කාවචරය කියලා. තර්කය කියලා කියන්නේ දෙකක් තුල යන එකක්. එක්ක ඔව් කියන්න ඕන, එක්ක හෝ නෑ කියන්න ඕන උසාවිය වගේ. එක්ක ඔව් කියන්න ඕන, එක්ක නෑ කියන්න ඕන. තර්කය කියලා කියන්නේ බෙදා හදාගෙන, කෑලි හදාගෙන මේ වචන වලින් හදාගත්තු ලෝකයක්. ඉතින් මේ ලෝකයේ භාෂාව තුලමයි මිනිස්යා මුලා වෙලා ඉන්නේ. එතකොට මේ භාෂාවම උපකාර කරගෙන විමුක්ති මාර්ගය දැක්වීම කොයිතරම් අමාරු දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සත්සතියක් ගත කරේ. මේ තෝරගත්තු. මේ අවබෝධ කරගත්තු ධර්මය පටිච්චසමුප්පාද ධර්මය ලෝකයට ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. මේක තේරුම් ගන්නේ කවුද කියලා. ඒ ඒ කරුණාවෙන් නෙවෙයි උන්වහන්සේ ධර්මයේ දේශනා කිරීමට මැලිවුනේ. අර අපිට පේන හැටියට ධර්ම ගම්භීරත්වය නිසා මේක ඊටාම සියුම්. දැන් අතනත් කියවනවානේ අනුන් දුද්දසං කියලා ඒ ආදි වචන කියවනේ දැකීමට දුෂ්කර වූ. කාරණා දෙකක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ආර්ය පරියසන සූත්‍රය ප්‍රකාශ කරනවා. මේ ලෝකයාට තේරුම් ගන්න පුළුවන් ඉතාමත්ම දුෂ්කර වූ කාරණා දෙකක්. මෙන්න මේ ඉදප්පච්චේතා කියලා කියන පටිච්චසමුප්පාදය. අන්න ඉදප්පච්චේතා කියන වචනේ තුල තනාර පච්චේ අර පටිච්ච කියන වචනේ සම්බන්ධයි. ඉදප්පච්චේතා මේක නිසා මේක වෙනවා මේක නිසා මේක නැති කල්ලි මේක නැති වෙනවා ඒ ආදි වශයෙන් ඒ ඉදප්පච්චේතා ධර්මතාව සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම තමයි සියලු සංස්කාර සංසිඳීම කියලා කියන සියල්ලක්ම අතහැරීම කියලා කියන මෙන්න මේ නිවන් தත්වයක් ලෝකයට තේරුම් ගන්න අමාරුයි. අන්නේ තේරුම් ගැනීමට අපහසු නිසායි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්න මැලිවුනේ. නමුත් අර මහා බ්‍රහ්මයා වේද කියන හැටියට ආරාධනා කරාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයා වෙනුවෙන් ඒවා ඒ ඊ타මත්ම ගැඹුරු ධර්මය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේලා පහළ වුණේ හෝ ඒවා පහළ නූයේ හෝ ඒවා මේ ධර්මතාව ලෝකේ කවදක් තිබෙනවා උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං තිතාවසා ධාතු ධම්මට්ඨිතදා ධම්මනියාමතා ඉදප්පච්චේතා පටිච්චසමුපාදෝ තථාගතයන් වහන්සේලා පහළ වූයේ හෝ වේවා නූයේ හෝ වේවා මේ ධර්මතාව කවදත් ලෝකෙ තිබෙනවා ඉදප්පච්චේතාව ඊළඟට ඒ තත් ඒ ධර්මතාව තං තථාගතෝ අபிසම්බුද්ධති අபிසමීති තථාගතයන් වහන්සේ ධර්මතාව අවබෝධ කරගන්නවා තේරුම් ගන්නවා අபிසම්බුද්ධිත්වා අபிසමෙත්වා දේශේති විවරති විභජති උත්තානි කරවති පස්සතාති තථාගතයන් වහන්සේලා ඒ ඒ ධර්මයේ තේරුම් අරගෙන ඒක දේශනා කරනවා විවරණය කරනවා විභාග කරනවා පට්ඨපේති පඤ්ඤපේති දේශේති විවරති පට්ඨපේති පඤ්ඤපේති උත්තානි කරවති පස්සතාති චාහ ඒක විභාග කරලා දක්වලා මේ බලන්න කියලා ඒක ඒ ජඹුරු වූ ධර්මය උඩින් තියෙන ධර්මය තාත් කරලා පෙන්눔 කරලා මෙන්න බලන්න කියලා පස්ස තාතිචා අන්නේ විදිහට ඒකට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයාට තේරුම් ගන්න බැරි තරම් ඒ ගැඹුරු ධර්මය ඒ විදිහට විග්‍රහ කරලා දැක්ුවා ඒකොට ඒ ධර්මයම තමයි ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේලා පුන්නමන්තානි පුත් මහ රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ ධර්ම සාකච්ඡාවන් තුනි දැන් අර ඒ වෙස් බලාගෙන මගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව කළේ අප සඳහායි කියලා අපි හිතා ගන්න ඕනේ මේ අවස්ථාවේ. ඒකට උන්වහන්සේට කදිමට තිබුණා ගිහිල්ලා මම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියලා කියන්න කිව්ව හැටිය මොකද වෙන්නේ පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේගේ අර ප්‍රතිභාණය මතුවෙන්නේ නැහැ. නොදන්න කෙනෙක් සඳහානේ දැන් අපි කෙනෙකුට විග්‍රහ කරන්න ගියාම එතකොටනේ ධර්ම සාකච්ඡා තුලින්නේ අපිට කාරණා මතුවෙන්නේ. ප්‍රශ්නයක් නැගුවාම ඒක තුලින් තමයි මේක මේ මිනිස්යාට තේරුම් කරලා දෙන්නේ කොහොමද කියලා අපට උපමා වැටෙනවා. ඒක සාමාන්‍ය කාරණයක්. ඒ වගේ මෙතෙන්දී පුන්නමන්තානි පුත් සායන්නාසිකෙන් වටිනා ධර්ම සංවාදයක් බලාපොරොත්තු වෙන් සාරිපුත් සායන්නාසේ වෙස් වලාගෙන ගිහිල්ලා කවුදවත් කියලා කියන්නේ නැතුව නොදන්නවා වගේ මේක මෙහෙමනම් මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඒක තුලින් ඒ පැන නගුණු වටිනා ධර්ම සාකච්ඡාවයි එතකොට අපිට මේ රතමණීත සූත්‍රය තුල තිබෙන්නේ. එපමණක් නෙවෙයි පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ ධම්මකතික භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවේ නිකම් නෙවෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ පවා එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා අපි නවක භික්ෂුන් වහන්සේ වශයෙන් හිටි කාලේ පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ අපට බොහොම උපකාර වුණා ගැඹුරු ධර්ම කාරණා තේරුම් කර දීමෙන් කියලා එහෙමත් දක්වන තැන් තිබෙනවා. එතකොට අපි මේ අවස්ථාවේ විශේෂයෙන් කුණමන්තානිකුත් ස්වාමීන් වහන්සේගේ ඒ ගුණස්කන්ධයත් එකතු නිබේටම සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගුණස්කන්ධයත් මේක මේ දේශනාව තුලින් ඉදිරිපත් කළා. එතකොට ඒක ඒ තුලින් ඊළඟට ඒ සංවාදය තුලින් අපි ධර්ම කාරණා රාශියක් අපේ අර කියාපු අර සත්‍ය විසුද්ධිය ඊළඟට අර දසක කතාවස්තු ආදියට අදාළ කාරණා මේ පින්නසුන්ට අහන්න ලැබුණා. දැන් කල්පනා කර ගන්නට ඕනේ. එතකොට අපි මේ මේ ශාසනය අපි ශාසනයෙන් වැඩ ගන්නවා කියලා කියන්නේ දැන් මේ පින්නතුන් මේ ආරම්භ කරලා තිබෙන සීල සීලයෙන් ආරම්භ කර මේ ගමන සමාධියෙන් ශක්තිමත් කරගෙන ඊළඟට ප්‍රඥාව තුලින් ඒ විදර්ශනා ප්‍රඥාව තුළින් තමයි මාර්ගඵල අවබෝධයෙන් නිර්වාණය අර කියාපු අනුපාදා පරිනිර්වාණ කියන தත්ත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කාල වේලා ඇති පරිදි මේ පින්නතුන් මේවා තව තව තවත් මේ කාරණා ගැන ගැඹුරින් කල්පනා කරලා මේවා හොඳට ධාරණය කරගෙන පමණකින් නවතින්නේ නැතුව තම තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේ ධර්මයේ ශාසනයෙන් නියම වැඩක් ගන්න නම් තමනුත් මේ ධර්මය තමන් ප්‍රත්‍යක්ෂ කර ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ මෙතෙක් මේ කර ධර්ම කතාව තුළින් මේ පින්නතුන් අද වැඩ අද තමන් රැක්ක සීලය තුළින් කළ භාවනාව තුළින් මේ අසු ධර්ම කතාව තුළින් Taman බලාපොරොත්තු වෙන උත්තම ආර්ථයන් මේ හැකිතාක් ඉක්මනින්ම සාක්ෂාත් කර ගැනීමට මේ හේතු ආසනාවේ වගලා ප්‍රාර්ථනා කරන එසේම අවීචයේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු ධර්ම කතා ධර්ම දේශනාවකින් ධර්ම ශ්‍රවණයකින් ආනි ඒවා අනුමෝදන් වෙන්න කැමති නම් අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධිගින උතුම් මහා මහණෙනි සනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහින්దికා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහින්దికා තං අනුමෝදිත්වා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 සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති නිමිනාතේ සමිච්ඡතු Thank you. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි